නිකායෝ මජ්ක්‍ධිමෝ පංච දසවග්ග පරිග්‍රහෝති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84000ක් ධර්මස්කන්ධය මූලික වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ බෙදෙන ආකාරය තමයි ධර්මය, විනය සහ අභිධර්මය කියලා. එකෙන් සූත්‍ර පිටකයේ තියෙන්නේ ධර්ම කොටස. එතකොට මෙන්න මේ ධර්ම කොටස නිකායන් පහකට බෙදිලා තියෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය ආදී වශයෙන් මේ තියෙන නිකායන් වලින් දීර්ඝත්ම වූ කෙටිත් නො වූ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර අඩංගු වෙලා තියෙන නිකාය තමයි මජ්ක්‍ධිම නිකාය කියලා කියන්නේ. ඉතින් අද පටන් ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ පින්නන්ත අයගේ ජීවිත පිළිබඳව નિවරදිව තේරුම් ගන්න විශේෂයෙන්ම පරමත දුරලන්නට අරමුණු කරගෙන බොහෝ වශයෙන් දේශනාවල් අඩංගු වෙලා තියෙන මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ධර්ම 152ක් අද පටන් ජයමාග රූපවාහිනිය ඔස්සේ මේ පින්නන්ත අයගේ ධර්ම ඥානය වර්ධනය කරන්නටත් නිවැරදිව විදර්ශනා වර්ධනය කරන්නටත් විශේෂයෙන්ම බුද්ධ භාෂිතය අපි හදාරන්න ඕනේ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට මූලාශ්‍ර මොනවද කියලා දැනගන්න ඕනේ. එහෙම දැනගත්තේ නැත්නම් අපිට බොහෝම වශයෙන් වැඩි දෙනෙක් මුලාවටපත් වෙන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි. ඒ කියලා කියන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්න අපි ධර්මය හදාරන්න ගියාම ධර්මය හදාරන්න ගිහලා මුලාවටපත් වුණොත් එහෙම ඒක ලොකු අනතුරක්. අපරාධයක්. අපි ගන්න උත්සාහය හරියට නිකන් දුවන්න ඕන පැත්තට දුවලා යම් ජයග්‍රහණයක් ලබන්න තියෙනවා නම් ඒ වගේම මහන්සියලා වෙනත් පැත්තකට දුවලා නම් ජයග්‍රහණය ලබන්න බෑ. හැබැයි මහන්සිය නම් බොහෝ වශයෙන් සිද්ධ වෙලා. හිත දුවනකොට නිවැරදි පැත්තටම දුවන්න ඕනේ. ඒ වගේ අපි ධර්මයේ හදාරනකොට හරි පැත්තටම ධර්මයේ හදාරන්න ඕනේ. නොයෙකුත් දෙනා නොයෙකුත් දේවල් කියන්න ඉඩ තියෙනවා. එක එක එක එක තමන්ගේ මත ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවකට බුදුරජාන් වහන්සේගේ අවවාදය මොකද්ද කියලා බලන්න ඕනේ. මාගේ සිවණක් පිරිස ව්‍යක්ත විනීත විසරද ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි මේ විදිහට බුදුරජාන් වහන්සේ තමන්ගේ සිවණක් පිරිස පිළිබඳ ආඩම්බරයෙන් කතා කරනවා. මේ වගේ වෙන්න ඕනේ කියලා. එතකොට අපි බහුසුත වෙන්න ඕනේ. ධර්මදර වෙන්න ඕනේ. ඒකින්ද අපි විශේෂයෙන්ම බෞද්ධය විදිහට ක්‍රමානුකූලව සූත්‍ර ධර්ම වල තියෙන කරුණු පිළිබඳව යම් යම් දේවල් දැනගන්න ඕනේ. හුඟක් අය සූත්‍ර පිටකය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. හරියට සූත්‍ර පිටකය පිළිබඳ අවධානයක් යොමු කරලා තියෙනවා නම් වැඩි දෙනෙක් මුලාවටපත් වෙන්නේ අද මේ කාලයේ අපේ පින්නත් වැඩි දෙනෙක්ව අද මේ කාලයේදී අපේ පින්නත් වැඩි දෙනෙක් මුලාවටපත් වෙන ස්වરૂපයක් තියෙනවා පරමත වගේ හරියට නිකන් ධර්මයේ තුලින්ම බිහි වෙන රත්රන් හා සමාන ලෝහයකින් රත්රන් කියලා මුලාවට පත් කරන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා වගේ ධර්මයට සමානව නොයෙකුත් තමන්ගේ මතයන් ඉදිරිපත් කරමින් කටයුතු කරන ඊ타මත්ම අභාග්‍ය සම්පන්න ඉරණමකට අනාගතයේදී ලක් වෙන්න හේතු වෙන ධර්ම විකෘති කරන බොහෝ පිරිස් ඉන්නවා. ඒවා සංවිධානාත්මකව සිද්ධ කරනවා. ඉතින් පැහැදිලිවම මේ කරුණු බොහෝමයක් සැලකිල්ලට ගෙනල්ලා අපි බොහෝ විදර්ශනා කාරණා සාකච්ඡා කරනවා. ඒ ඒ සූත්‍ර ධර්ම වල හරයෙන් අපිට දැනෙන ආකාරයට අපි ධර්මය දේශනා කරනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒ දේශනා කරන ධර්මයට අනුකූලව අපි අපේ ජීවිත හැඩගස්ස ගන්නවා. නමුත් මේ ධර්මය කොහෙන්ද ආවේ? අතීතයේදී මට මතකයි අපේ පොඩි කාලේදී වගේ මේ සූත්‍ර පිළිබඳව වැඩි සමාජයේ අපිට ලැබුණේ නැහැ තොරතුරු. ස්වාමීන් ධර්ම දේශනා කරන්නේ බණ පොතේ තියෙන විදිහට කියලා. බණ පොත කියලා කිව්වේ ත්‍රිපිටකයට. ඉතින් නමුත් මේක කොහෙන්ද කියලා අපි දැනගෙන ඉන්නේ නැහැ. නමුත් අද මේ වෙනකොට බොහෝ දේවල් දිනු වෙලා අපිට අපේ අතට මේ සූත්‍ර දේශනාවන් ලැබිලා තියෙනවා. නමුත් මේ සූත්‍ර දේශනාවන් සාකච්ඡා කරද්දී හුඟක් වෙලාවට ඒ වගේ තියෙන කරුණු පිළිබඳව කරුණු දැනගත්තත් ඒ peeli අතර තියෙන අර්ථය මොකක්ද කියලා දැනගන්න බොහෝ විට අපහසුකම් ඇති වෙනවා. සූත්‍රය එක වතාවක් හරි සූත්‍ර ධර්මයක් කාගෙන් හෝ අහගෙන තිබුණා නම් යම්කිසි කෙනෙක්ගෙන් එක වතාවක් හරි සූත්‍ර ධර්මයක් අහගෙන තිබුණා නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඊට පස්සේ සූත්‍ර ධර්මය හදාගන්න පහසුයි. ඉතින් මේ පින්නන්ත අයට විශාල අනුග්‍රහයක් ලැබෙනවා අද පටන්. ඒ තමයි සම්පූර්ණයෙන්ම මජ්ක්‍ධිම නිකාය විස්තර කරනවා. මජ්ක්‍ධිම නිකාය තියෙනවා 50ක තුනක්. 50ක කියන්නේ සූත්‍ර 50 ඒවා. තුනක් තියෙනවා අවසාන 50කේ 52ක් තියෙනවා හැබැයි සූත්‍ර ධර්ම. ඒ හැම එකක්ම වර්ග පහකින් යුක්තයි. ඒ කියන්නේ කොටස් පහකට බෙදලා තියෙනවා. ඒ ඒ දේවල් ඒ බෙදලා තියෙන ආකාරය පිළිබඳවත් අපේ අවධානය යොමු කරලා ඒ පණ්ණාසකවල තියෙන වැදගත්කම මොකක්ද? ඒ ඒ වග්ගයේ තියෙන වැදගත්කම මොකක්ද? මේ හැම දෙයක්ම පිළිබඳව විස්තර කරනවා. දැන් අද දවසේ අපි මජ්ක්‍ධිම නිකාය පොදු වශයෙන් අරන් විස්තර කරනවා. හෙට දවසේ අපේ පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ මූලපණ්ණාසකය පිළිබඳව හඳුන්වා දීමක් කරනවා. ඒතර මූලපණ්ණාසකයේ තියෙන පළවෙනි වග්ගය තමයි මූල පරියාය වග්ගය. එතකොට අනිද්දා දවසේ මූල පරයය වර්ගය පිළිබඳව හඳුන්වා දීමක් කරනවා. මූල පරයය වර්ගයේ තියෙන පළවෙනි සූත්‍රය තමයි මූල පරයය සූත්‍රය. එතකොට ඊළඟ දවසේ මූල පරයය සූත්‍රය හඳුන්වා දීම සිද්ධ කරනවා. ඒ මූල පරයය වර්ගයේ සූත්‍ර 10න් පස්සේ ඊළඟ වර්ගය ආරම්භ වෙනවා. එතකොට මේ වර්ගය පිළිබඳ හඳුන්වා දීමක් කරනවා. මේ විදිහට මේ දේශනා මාලාව මේ පින්නන්ත අයට මජ්ක්‍ධිම නිකාය පිළිබඳ සම්පූර්ණයෙන්ම විස්තරයක් කාරණා සහිතව විදර්ශනාවන් තියෙන සූත්‍ර ධර්මවල ඒ විදර්ශනාවල් ඒ වගේම බොහෝ අවවාද තියෙන සූත්‍ර ධර්මවල ඒ අවවාද ආදී වශයෙන් ඒවා හොඳට තම තමන්ට තියෙන තැන් කොහෙද මොනවද තියෙන්නේ මේවා දැනගන්න දැන් ඉතින් අපේ පින්නන්ත අයට පුළුවන් මජ්ක්‍ධිම නිකාය සූත්‍ර මාලාව ළඟට අරගෙන පැහැදිලිවම අපිට මේ ලැබිලා තියෙන වාග්ය බලන්න පොත්පත් හොයාගෙන යන්න ඕනෙත් නෑ කතිකේ පින්වන්ත පිරිස් එකතු වෙලා මොකද කරලා තියෙන්නේ අන්තර්ජාලයට මේවා මුදා හැරලා තියෙනවා. අන්තර්ජාලයට මුදා හැරලා තියෙන්නේ පොත්වල ඡායාරූප විදිහටත් නෙවෙයි. ඒවා සම්පූර්ණයෙන්ම යතුරු ලියනය කරලා ඒ වයින් ඕනනම් කොටස් වශයෙන් උපුටා ගන්න පුළුවන් ආකාරයට බොහෝම පිනක් සිද්ධ වෙන විදිහට අපි කියනවා නම් අන්තර්ජාලය හොයන්න pitaka.lk කියලා. එතකොට ඒ වගේ තව නොයෙකුත් තැන්වල තියෙනවා තවත් ඒ වගේ හොයාගන්න පුළුවන් ඒවා විතරක් නෙවෙයි ඊට අදාළ වෙන අපේ ගෞරවනීය රේරුකාණි චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ පොත්පත් පවා Tamanට කොටසක් උපුටා ගන්න පුළුවන් ආකාරයට ඒවා අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා කොටසක් උපුටා ගන්න පුළුවන් ආකාරයට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා අපි බොහෝ පුණ්‍ය අනුමෝදනා කරනවා ඒ පින්වන්ත පිරිස් බොහෝ වෙහෙස මහන්සියලා තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය අපේ පින්වන්ත අයට අතේ අරගෙන යන දුරකතණයෙන් හදිස්සියකට මොනවද මේ තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් තරමට ඊටාම විනාඩි විනාඩියකවත් කාලයක් යන ඉස්සෙල්ලා ඕනම සූත්‍ර ධර්මයක් හොයාගන්න පුළුවන් ආකාරයට ඒවා සකස් කරලා ඉදිරිපත් කරලා තියෙන ඒ පින්වන්ත පිරිසට අපි බොහෝ පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ. ඉතින් එවැනි පහසුකම් තියෙන යුගයක මේ ඇත්තන්ට පහසුවෙන්ම පුළුවන් මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම ටික හදාරන්න. හදාරීම ආරම්භ කරන්න පුළුවන්. මොකද ඒකේ තියෙන වටිනාකම මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. මේ සූත්‍ර ධර්ම වල තියෙන කරුණු දැන් සබ්බාසව සූත්‍රය වගේ එකක් ගත්තොත් එහෙනම් ඒ සූත්‍ර ධර්මයේ විතරක් ඇති පින්නත් නේ තමන්ගේ සියලු ආශ්‍රවයන් දුරු කරගන්න. ඉතින් ඒ වගේ මහා විශාල ලාභයක් ලැබෙන වැඩපිළිවෙලක් තමයි අපි මේ ආරම්භ කරන්න යන්නේ. ඉතින් ඒ නිසාවෙන් දැන් පුළුවන් සූදානම් වෙන්න අද පටන් අපි දෛනිකව සිද්ධ වෙන මේ හැම දවසකම එක සූත්‍ර ධර්මයක් විග්‍රහ කරනවා. එතකොට මේ සූත්‍ර ධර්ම පිළිබඳව පූර්ව සූදානමකින් ඉන්න පුළුවන්. මොකද මේ පින්නන්ත අය ඒක පිළිවෙලට කෙරෙන්නේ. එතකොට දන්නවා සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය අරගෙන බලනකොට හෙට දවසේ මොකද්ද මොන සූත්‍ර ධර්මයේද විස්තර කරන්න කියලා දන්නවා. අද දවසේ පුළුවන් මේ පිළිබඳව යම් හැදෑරීමක් කරන්න. ඇත්තටම අවශ්‍ය නම් ධර්මයේ පිළිබඳව හොඳ දැනීමක් ඇති කරගන්න එහෙම හදාරන්න ඉස්සෙල්ලා කියවන්න. කියලා එහි තියෙන අඩුපාඩු තැන් Tamanට තේරුම් ගන්න බැරි තැන් ලකුණු කරගන්න. එහෙම ලකුණු කරගත්තට පස්සේ පුළුවන්කම තියෙනවා එහෙම ලකුණු කරගත්තට පස්සේ පුළුවන්කම තියෙනවා විස්තර කරන වෙලාවේ අඩුපාඩු සකස් කරගන්න. ඒත් එක්කම ඒ වාගේදී ඇතිවන තවත් ගැටලු තියෙනවා නම් ඒවත් යාමග රූපවාහිනියට ලියා දන්වන්න. එතකොට අපිට පුළුවන් මේ පිළිබඳව පසුව සූත්‍ර ධර්ම සාකච්ඡා වලින් පස්සේ ධර්ම සාකච්ඡා කිපයක් මධ්‍යම නිකායට අදාළව සිද්ධ කරන්න. ඒකින්ද මේක එක්තරා ආකාරයක ධර්මය පිළිබඳව නව නැඹුරුතාවයක් ඇති කරවන්න පින්වන්ත අය තුල අපි ගන්න උත්සාහයක්. ඉතින් ඒකින්දා ජයමග කාර්ය මණ්ඩලයට වගේම මේවාට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඊටාම සත්භාවයෙන් තමයි මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ. විශාල වගකීමකින් යුක්තව ඉතින් මේ සියලු දෙනාට අපි බොහෝම පුණ්‍යානුමෝදනා කරනවා මේ ලබා දෙන අනුග්‍රහය පිළිබඳව. ඉතින් මේ අනුග්‍රහයට කළ හැකි උපරිම දේ තමයි මම හිතන්නේ මේ පින්වන්තය දන්නවා. දේශකයන්න් වහන්සේ නමක් දායකත්වය දරන පින්වන්ත අය ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සහාය ලබා දෙන කාර්ය මණ්ඩල මේ හැම කෙනෙක්ගේම එකමුතුවකින් තමන්ගේ නිවසට එන මේ ධර්මය තුලින් අපි අපේ ජීවිතය වැරදිච්ච තැනක් නිවැරදි කරගත්තොත් කය භාවිතය නිවැරදි කරගත්තොත් වචන භාවිතය නිවැරදි කරගත්තොත් සිතුවිලි භාවිතය નિවරදි කරගත්තොත් අපේ අනාගතයේ අපිට වෙන්න තියෙන ව්‍යසන නැති වෙලා යනවා අඩු වෙලා යනවා අහෝසිම වෙලා යනවා ඒ මොකද චේතනාවයි කර්මය චේතනාවයි සකස් වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කරද්දී අපි දන්නවනේ සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා දෘෂ්ටිය ඍජු වෙනකොට තමන්ගේ ජීවිතය නිකම්ම සකස් වෙනවා ඉතින් ඒකින්දා මේ සකස් වෙන ජීවිතය කොයිතරම් නම් ලාභයක්ද අනාගතේ වෙන්න තියෙන බොහෝ ව්‍යසන නැති වෙනකොට අර දේශනා කරන ඒ ධර්මයේ ලබා දුන්න සියලු දෙනාටම බොහෝ පින් රැස් වෙනවා. ඉතින් නිකන් හරි සංවේගයක් ඇති වෙනවා නම් අපේ පින්වන්ත අයට අනේ අපේ නිවසට මේ සූත ධර්ම ටික පිළිවෙලට ආවනේ. ඒ ටික අපිට ලැබෙන්න සැලැස්වන්නේ කියලා ඒ සඳහා කළ යුතු ප්‍රතිඋපකාරයක් තියෙනවා නම් එකම ප්‍රතිඋපකාරය තමයි එකම ප්‍රතිඋපකාරය තමයි තමන්ගේ ජීවිතය සංවර කරගන්න එක. කායික, වාචික, මානසික සංවරය ඇති කරගන්න එක තමයි තියෙන විශාලම වගකීම තමන්ට කාට හරි කුතගුණ දක්වන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි සංවේගයක් ඇති වෙලා අනේ බුදු පියාණන් වහන්සේ මට මාව නිවන් දක්වන්න තියෙන උවමනාවට වඩා මාව නිවන් දක්වන්න බුදුහාමුදුරන්ට උවමනාවක් තිබුණා කියලා මට දැනිලා මම ජීවිතය ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕන බුදු පියාණන් වහන්සේට මම ණය ගැතියි කියලා දැනෙනවා නම් කළ හැකි එකම දේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච චරිතයක් බවට පත් වෙන එක. ඒ තමයි වික්ත විනීත විශාරද බහුශ්‍රත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසාගද්දේ කියන දේශනා කරන විභජනය කරන පරමත ධර්මයෙන් විසඳාලන ප්‍රාතිහාරයක් කොට ධර්මයේ දේශනා කරන පිරිසක් බවට පත්වීම ඉතින් ඒක තමයි බුදුහාඳුරුවනේ අපිට කරන්න තියෙන දේ. හොඳයි පින්නත් ඒ බවත් අපි මතක තියාගෙන මූලිකව මම මෙහෙම මතක් කරන්න ඕන මජ්ක්‍ධිම නිකාය ගැන පොදුවේ අපි සඳහන් කරනවා නම් මජ්ක්‍ධිම නිකායට සඳහන් කරනවා අනවර්ථ නාමයක් ඒ තමයි විදර්ශනා අත්පොත කියලා. මොකද ධාතු විභංග සූත්‍රය ගත්තොත් එහෙම මහා හත්තිපදෝපම සූත්‍රය ගත්තොත් එහෙම මදුපිණ්ඩික සූත්‍රය වගේ දේවල් ගත්තොත් එහෙම ඒ සූත්‍ර ධර්ම ගත්තාම ඒ තවත් එවැනි සූත්‍ර ධර්ම බොහෝමයක් තියෙනවා. මම එකක් දෙකක් මතක් කරේ මේ සූත්‍ර ධර්ම වලින් අපේ විදර්ශකයින්ට විදර්ශනා කරන අයට මහා වූ පිටුවහලක්. ආයතන කියන්නේ මොනවද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොනවද? ඒ වගේ හැම දෙයක් පිළිබඳව නාම රූපයන් පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳවම කොයි විදිහට ඉදිරියට යන්න ඕනේ රතවිනිත සූත්‍රය ගත්තාම මුළු ධර්මස්කන්ධයම අඩංගු වෙන සූත්‍ර ධර්මයක්. ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි අපි හැමදාම කතා කරන්නේ ඒ හැම පදනමක් තියාගෙන. විදර්ශකයාට තියෙන පදනම තමයි එක පැත්තකින් බලපුවාම විසුද්ධිහත් සම්පාදනය කර ගැනීම. ඉතින් ඒ වගේ දේවල් ගත්තාම මහා පුදුමයි සබ්බාසව සූත්‍රය කියලා කිව්වහම ඒත් එහෙමයි. සම්මාදිට්ඨි සූත්‍රය කියලා කිව්වහම ඒත් එහෙමයි. ඉතින් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, කියලා නිම කරන්න බැරි තරම් වටිනාකමක් තියෙන මහා වටින සූත්‍ර ධර්ම. අති විශාල ප්‍රමාණයක් මජ්ක්‍ධිම නිකාය තුළ තියෙනවා. අපේ ජීවිත වෙන මෙහෙමයි. මතක තියාගත යුතු දෙයක් තියෙනවා. ඒ මතක තියාගත යුතු දේ තමයි අපේ ජීවිතවල පින්වත්නි අපි සිත සතුටු කරන්න නොයෙකුත් දේවල් එකතු කරගන්නවා ජීවිතේට. ඒ දේවල් වලින් අපේ හිත බොහෝමයක් සතුටු වෙන්න අපි ඒ වගේ ඇලී ගැලී වාසය කරනවා. අහවල් රූපයෝ නැහැ, අහවල් ශබ්දයෝ නැහැ, අහවල් ගන්ධ, අහවල් රස, අහවල් ස්පර්ශයන් ආදරය වැනි අහවල් අහවල් ධර්මයන් ඕනේ කියලා බොහෝ වශයෙන් අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන මිනිසුන්. හැබැයි මේ අය පොඩ්ඩක් හිතලා බලන්න. මම ඉතාල වටිනා කාරණාවක් මතක් කරන්නට යන්නේ. මේ සූත්‍ර ධර්ම 152ම හදාරනකොට මේ පින්වන්තයාට මේ කාරණාව පොඩ්ඩක් හිතේ තියාගන්න පුළුවන් නම් මේ සූත්‍ර වලට මහා වටිනාකමක් ලබා දෙවි තමන්ගේ ජීවිතයට වඩා මම මෙහෙම කියන්නම් අපි සතුටු වෙන්න මොනවා හරි දෙයක් භාවිතා කරනවා නම් ඒවට ගෙවන්න ඕන අපි සින්දු අහන්න ගෙවන්න ඕනේ රූපවාහිනියට බදු ගෙවන්න ඕනේ හ්ම් ඒ විතරක් නෙමෙයි ආහාර හොයාගන්න පවා ආහාර වලින් සතුටක් ලබනවනේ ඒ ආහාර වලට ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් වවන්න ඕනේ. හ්ම්. ඊළඟට Taman කැමති අය ලං කරගන්න ගියාමත් බොහෝ වියදම් කරන්න ඕනේ. ඉතින් හැම දෙයකම සතුට සඳහා ගෙවන්න වෙලා තියෙනවා. ගෙවුවේ නැත්නම් ණය වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙහෙමත් හිතන්නේ. අපි පුද්ගලයෙක්ගේ ආදරයකින් අපි හිතමු කෙනෙක්ගේ ආදරයකින් සතුට වෙනවා කියලා. ආදරය ලබන්න නම් ආදරය දෙන්නත් වෙනවා. එහෙනම් එතනත් ගෙවීමක් තියෙනවා. ආදරය දුන්නේ නැත්නම් ආදරේ නැති වෙනවා. එහෙනම් ඔක්කොම තියෙන්නේ ගනුදෙනු. මේ ලෝකයේ තියෙන්නේ ගනුදෙනු. Tamanට අවශ්‍ය නම් යමක් දෙන්න ඕනේ. දුන්නහම තමයි හම්බෙන්නේ. හැම එකම එහෙමයි. මොනවා හරි දෙන්න ඕනේ. නැත්තම් ණය වෙනවා. ඒකෙන්ද ජීවිතේ හරි බරයි. ජීවිතේ සතුටෙන් ජීවත් වෙන්න හරි අමාරුයි. මොහොතකට හිතලා බලන්න Taman ආදරය කරන කෙනෙකුට දින 10ක් ආදරය නොකර හිටියොත් ඒ පැත්තෙන් ලැබෙන ආදරය අහෝසි වෙලා යන හැටි. අපේ පින්නත්. එකම දෙයක් තියෙනවා මේ ලෝකේ ගනු විතරයි දෙනු නැත. හැබැයි දෝරේ ගලාගෙන යන සතුටක් Tamanට ලැබෙනවා. ඒකට ගෙවන්න දෙයක් නැහැ. ඒකට ගෙවන්න ඕන ඔක්කොම ගෙවලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් මහා බෝධිසත්ව අවදීයේදී සාරාංශකේ කල්පලක්ෂයක් තිස්සේ අනන්ත අප්‍රමාණ නියත වෙන ගත්තයින් පස්සේ විතරක් අනන්ත අප්‍රමාණ දුක් විඳලා ඒ අපි වෙනුවෙන් මේ ඔක්කොම දුක් ටික ගෙවලා තියෙන්නේ. අපිට ගෙවන්න දෙයක් නැහැ. තමන්ගේ ජීවිතේට ධර්මය එකතු කරගන්න. ධර්මයේ පැත්තෙන් මහා සතුටක් ලැබෙනවා. ඒක ලෞකිකව ලබන සතුටට වඩා අප්‍රමාණ සතුටක්. ඒ සතුට ලැබුවට ඒකට ගෙවන්න දෙයක් නැහැ. ඒකට අනිත් පැත්තට ගෙවන්න කිසිම දෙයක් නැහැ. ඒකින්ද නොගෙවා ගන්න තියෙන එකම දේ ධර්මය. අනිත් හැම සතුටක්ම ගන්නකොට අනිත් පැත්තට දෙන්න වෙනවා යමක්. හැබැයි ධර්මය තමන්ගේ ජීවිතේ ලබා ගන්නකොට ආපහු දෙන්න දෙයක් නැහැ. ඒකෙන්ද මෙච්චර වටින දෙයක් ලැබිලා අපි ඇයි මේ අතහැරලා ඉන්නේ? ඇයි අපේ ජීවිතය ඉදිරියට අරගෙන යන්න මේ කටයුත්ත සම්පාදනය කරගන්නේ නැත්තේ කියලා අපි මොහොතකට කල්පනා කරන්න ඕනේ. ඊටාම ගැඹුරෙන් කල්පනා කරන්න ඕනේ. කල්පනා කරලා අද පටන් මේ සුත්ත ධර්ම ටික හොඳින් හදාරන්න. මෙවැනි සූත්‍ර ධර්ම හදාරනකොට බුද්ධ භාෂිතය පිළිබඳව විතරක් නෙවෙයි මේ සූත්‍ර ධර්ම 151 සමහර ශ්‍රාවකීන්ගේ භාෂිතයන් බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන තමන්ගේම ශ්‍රාවකීන්ගේ භාෂිතයන් බුදුරජාණන් වහන්සේම අනුමත කරපු සූත්‍ර ධර්ම තියෙනවා. ඉතින් ඒ ඒ දේවල් අපි හදාරනකොට මේ බුද්ධ වචනය නේද කියලා ශ්‍රද්ධාව උපදිනවා. අපි කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක්ගෙන් බණ අහනකොටත් ශ්‍රද්ධාව උපදිනවා තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථා සම්බන්ධයන් සහිතව ඒ සූත්‍ර ධර්මම හදාරන්න ඕනේ. එතකොට අපිට මහා පුදුමාකාර හැඟීමක් ඇති වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක් මට මෙන්න මෙහෙම කාරණාවක් කිව්වා මේ පින්වන්ත අයගේ දැන ගැනීම පිණිස අපි මෙහෙම කියන්න ඕනේ. එක්තරා විභාගයක් සඳහා සූදානම් වෙන්න ඉතාම කෙටි කාලයක් උන්වහන්සේට ලැබුණා කියලා සඳහන් කරා. ඉතාම කෙටි කාලෙකින් විශාල ධර්මයක් සූත්‍ර ධර්ම රාශියක් කෙටි කාලයක් ඇතුළත හදාරන්න උනා. ඒකෙන් මුළු දවසම කරේ සූත්‍ර ධර්ම හදාරපු එක. ඒ විදිහට මාසයක් එකහමාරක් විතර ගත වුණා කියලා කිව්වා. අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා මේ පරීක්ෂණයට සූදානම් වෙන්න ඕන හින්දා එහෙම කරාලු. අන්තිමට අන්තිමට සූත්‍ර ධර්මයක් දිහා බලන්න බෑ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටෙනවා කියලා කිව්වා. ඒ මොකද හැමදාම මම ජීවත් වුණේ බුදුහාමුදුරුවොත් එක්ක. උන්වහන්සේ කියන හැමදාම මම උදේ ඉඳන් හැන්දෑව වෙනකන් ජීවත් වුණේ බුදුරජාණන් වහන්සේගේ චරිතය බුදුරජාණන් වහන්සේ නොයේකුත් තැන්වල වැඩම කරලා ඒ ඒ දවස්වල ජීවත් වෙච්ච ආකාරය බණ කියපු හැටි ඒ කියපු සූත්‍ර ධර්ම අවස්ථා සම්බන්ධ මගේ මනසේ චිත්‍රයක් වගේ මේ ඔක්කොම ඇඳුනා ඒ දවස් ටිකේ එක දිගට. මට බුදුහාමුදුරුවොත් එක්ක ජීවත් වෙනවා වාගේ දැනෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ අපිට කොයිතරම්නම් කරුණාවක් මෛත්‍රියක් දක්වලා තියෙනවද කියලා හොඳින්ම තේරෙන්න පටන් ගත්තා. හදවතට දැනෙන්න පටන් ගත්තා මගේ මගේ సంతාණය තුල හරියට ඊ타මත්ම හිතවත් ඊ타මත්ම බැඳීමක් තියෙන කෙනෙක් අපිට ඉන්නවා නම් ඒ තැනත්තා සමග හැම වෙලෙම ජීවත් වෙනවා වගේ දැනෙනවා. ඊට වඩා මට ඒ වගේ බුදුරජාණන් වහන්සේත් එක්ක ජීවත් වෙනවා වගේ මගේ ජීවිත දෛනිකව බුදුරජාණන් වහන්සේත් එක්ක ජීවත් වෙනවා වගේ දැනෙනවා. අන්තිමට අන්තිමට මට සූත්‍ර ධර්ම බලන් දැස් වලින් කඳුළු කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. ඒ කරුණාව ඒ මෛත්‍රිය දැනිලා කියලා. ඉතින් මේ සූත්‍ර ධර්ම හදාරනකොට ශ්‍රද්ධාව උපදිනවා කියන්නේ. මෙහි තියෙන වටිනාමකම තමයි ඔන්න ඔය ශ්‍රද්ධාව උපදිනවා. ඒකින්ද මේ සූත්‍ර ධර්ම හදාරන්න තමන්ගේ පරිගණකයේ දුරකථනයේ හෝ නැත්නම් මේ පොත්පත් හොයාගන්න පුළුවන් දැන් මිලදී ගන්න මේ පොත්පත් තියෙනවා. ඉතින් මේ පොත්පත් මිලදීගෙන හෝ ඒවායේ පරිවර්තන හරි කමක් නැහැ. අරගෙන ඒවා හොඳින් මේ සමග හදාරන්න උත්සාහයක් ගන්න. ඒක ගොඩාක් වැදගත් වෙනවා. ඊළඟට මේ සාමාන්‍යයෙන් බණවරයක් කියලා කියන්නේ අකුරු වශයෙන් ගත්තොත් අකුරු 8000ක්. එතකොට මෙහි තියෙනවා මුළු බණවර ඔක්කොම 80ක් පඤ්ඤාසක 3යි සූත්‍ර ධර්ම 152යි. මූල පඤ්ඤාසකය කියලා කිව්වම ඒකට අඩංගු වෙනවා මූලපරියාය සූත්‍රය, ඕපම්ම සූත්‍රය, ඒ සූත්‍ර මූලික කරගෙන වර්ග සකස් වෙලා තියෙනවා. වර්ග 10ක් තියෙනවා මූලපරියාය වර්ගය, ඕපම්ම වර්ගය. ඒවා හරි අපූර්වවම කියන උපමා උපමා සහිත සූත්‍ර දේශනා. එතකොට සීහනාද වර්ගයේ බුදුරජාන් වහන්සේ ගැන බොහෝ වශයෙන් සඳහන් කරලා තියෙන සූත්‍රයක් එක. චූල යමක වර්ගය, මහා යමක වර්ගය ඒ සූත්‍ර ධර්ම මූලික කරගෙන තියෙන ඒ වර්ගයන්. ඊළඟට මජ්ක්‍ධිම පඤ්ඤාසකේ තියෙන සූත්‍ර ධර්ම 50ක්. ඒ 50 10 වශයෙන් වර්ග වලට බෙදලා තියෙනවා. ගහපති වර්ගයේ, බික්කු වර්ගයේ, පරිබ්‍රාජක වර්ගයේ, රාජ වර්ගයේ, බ්‍රාහමණ වර්ගයේ කියලා. ඉතින් මේක හරි අපූරු බෙදීම් මෙතන තියෙනවා. මේ පින්නන්තාය මේව හදාරනකොට අපිත් සමග එකතු වෙලා තේරෙයි ධර්මය කොච්චර රසද කියලා. ගෘහපතියන් මූලික කරගෙන දේශනා කරපු දේශනා තමයි ගහපති වග්ගයේ තියෙන්නේ. වික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරපු ඒවා පරිබ්‍රාජකව අරමුණු කරගෙන දේශනා කරපු ඒවා පරිබ්‍රාජක වග්ගයේ වික්ඛු වග්ගයේ තියෙන වික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන ඒ විදිහට රාජ වග්ගය බ්‍රාහ්මණ වග්ගය කියලා මේ සූත්‍ර ටික බෙදලා තියෙනවා ඒ ඒ වග්ගවල. ඊළඟ උපරිපන්නාසකය කියලා කියන්නේ අවසාන පන්නාසකයට එහි සූත්‍ර 52ක් තියෙනවා. දේවදහ වර්ගය, අනුපද වර්ගය, ශුන්්‍යත වර්ගය, විභංග වර්ගය සහ සලායතන වර්ගය කියලා ඒ සූත්‍ර ධර්ම බෙදලා තියෙනවා. ඉතින් මේ විදිහට 152ක් සූත්‍ර ධර්ම හදාරන්නට තියෙනවා. මේවා ගැන අහගෙන හිටියත් පිනක්. කොච්චර පිනක්ද? බුද්ධ වචනයයි ඇහෙන්නේ. බුද්ධ වචනය තුල තියෙන ගැඹුර, බුද්ධ වචනය තුල තියෙන බොහෝ සූත්‍ර ධර්ම අපේ පින්වත්නි පැයක කාලෙකින් ඇත්තටම විස්තර කරන්න බෑ. මේ පින්වන්තය දන්නවා ඇති දැන් සබ්බාසව සූත්‍රය වගේ සූත්‍ර ධර්ම ගත්තාම සම්මා දිට්ඨි සූත්‍රය වගේ සූත්‍ර ධර්ම ගත්තාම රතනිත සූත්‍රය වගේ ගත්තාම පැය හතක් අපි සමහර වෙලාවට ඒවා සාකච්ඡා කරනවා ඒත් සාකච්ඡා කළ ඉවර කරගන්න බෑ. නමුත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේවා මේ පින්වන්තයට හදාරන්න අවශ්‍ය කරන මූලික පදනම සකස් කරලා දෙන්නට මේ සූදානම් වෙන්නේ. අපි සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන වාර 16 පිළිබඳව අපි හිතමු සම්මාදිට්ඨි සූත්‍රය පැයක් ඇතුළත විග්‍රහ කරලා දෙනකොට එහි තියෙනවා වාර 16ක්. ඒ ඒ වාර 16 තියෙන පටිච්චසම්පාදයට අදාළව පටිච්චසම්පාද ධර්මයේ තියෙන කාරණාවලට අමතරව තව කාරණා තියෙනවා. ආහාර වර්ගය කියලා එකක් තියෙනවා. ඉතින් මේ විදිහට අන්තිමට ආශ්‍රව වර්ගය කියලා වර්ගය කියලා එකක් තියෙනවා. ඉතින් මේ මේ තියෙන 16 ගැන කෙටියෙන් මේ පින්නන්ත අයට කියලා දුන්නාම පැයක කාලයක් ඇතුළත කොයි වෙලාවකවත් එක සූත්‍ර ධර්මයක් බණ දේශනා දෙකකට අපි යොදන්න කල්පනා කරලා නැහැ. ඒ කියන්නේ සූත්‍ර ධර්මයේ මධ්‍ය ප්‍රමාණයේ සූත්‍ර ධර්ම නමුත් කරුණු වැඩි. කරුණු වැඩි ඒවා තියෙනවා. ඒ වගේදී අපි අපේ පින්නන්ත අයට ප්‍රවේශයක් ලබා ගන්න. ඒ කියන්නේ මේ මේ සූත්‍රයේ මෙන්න මේ කරුණු. දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගැන ප්‍රවේශයක් ලබා ගත්තාම සත්‍ය විභංග සූත්‍රය පිළිබඳ ප්‍රවේශයක් ලබා ගත්තාම එයාට හදාරන්න ලේසියි. ඒවා ගැන කරුණාකාරණා වෙනමම අරගෙන පුළුවන්කමක් තියෙනවා ඒවා වෙනමම හදාරන්න. ඉතින් අන්න ඒ පහසුව හරි ලැබෙනවා. ඒකින්ද මම ආරාධනා කරනවා අහගෙන හරි ඉන්න. අඩුම ගානේ මේ සූත්‍ර ධර්ම ටික අහගෙන හරි ඉන්න පිළිවෙලකට කරන මේ සූත්‍ර ධර්ම ටික එක රාශී කරගෙන තමන්ගේ නිවසේදී මේවා හදාරන්න ලොකු වැඩපිළිවෙලක් තමයි මේ ආරම්භ කරන්නේ. ඒකට තමන්ගේ පැත්තෙන් සූදානමක් තියෙන්න ඕන කියලා නැවත නැවත කියන්න ඕන. පැයක කාලයක් ඇතුළත පැයකට ආසන්න කාලයක් ඇතුළත විග්‍රහ කිරීමේදී හොඳට ධාරණය කරගන්න නම් හොඳට තේරෙන්න නම් ඊට කලින් මේ සූත්‍ර ධර්මයේ චුට්ටක් හරි හදාarලා ඉන්න කියන එක තමයි මම අවවාදයක් විදිහට අපේ පින්නන්තයර දෙන්නේ මේ ගන්න උත්සාහයට ලොකු ලාභයක් එහෙම වුණොත් එහෙම ලැබෙවි. ඒ වගේම තමයි මේකේ තියෙන තව අපූර්ව කාරණාවක් ගැන මට සඳහන් කරන්න ඕනේ. ඒ තමයි මේ සමහර සූත්‍ර වලට නම් යෙදিলা තියෙන හැටි ගැන බලනකොට ගොඩක් ආස හිතෙනවා. ඒ නම් යෙදিলা තියෙන ආකාරය බැලුවොත් එහෙම සමහර ලාවට ඒ දේශනා කරපු ප්‍රදේශය අනුව නම් යෙදিলা තියෙනවා. ඊළඟට දේශනා කරපු පුද්ගලයා අනුව නම් ඉදලා තියෙනවා. දේශ දේශක. ඒ විතරක් නෙවෙයි මේ ධර්මයෙන් ප්‍රතිග්‍රාහය ලැබපු අය මේ ධර්මයෙන් ලාභය ලැබපු අය ඉන්නවා. අන්න ඒ ලාභය ලැබපු අයගේ නමින් සමහර සූත්‍ර ධර්ම ප්‍රතිග්‍රාහක විදිහට නම් යෙදලා තියෙනවා ඒ සූත්‍ර ධර්ම වලට. ඒ විතරක් නෙවෙයි අපි උදාහරණ වශයෙන් කතා කරමු අර්ථය අනුව. ඒ සූත්‍ර ධර්ම වල අර්ථය අනුව නම් යෙදিলা තියෙනවා සහ ගුණය අනුව නම් යෙදিলা තියෙනවා. උදාහරණ වශයෙන් කිව්වොත් එහෙම දේශේ වශයෙන් ගත්තොත් එහෙම දේවදහ සූත්‍රය, කීතාගිරි සූත්‍රය, සාතුම සූත්‍රය, මధుර සූත්‍රය මේ සූත්‍ර ධර්ම වලට නම් යෙදিলা තියෙන්නේ ඒ දේශනා කරපු දේශය අනුව. ඊළඟට බද්ධ්‍ය සූත්‍රය, අනුරුද්ධ සූත්‍රය වගේ ගත්තහම දේශනා කරපු දේශකයාගේ නමින් තමයි මේ සූත්‍රය සූත්‍රයට නම යෙදিলা තියෙන්නේ. ඉතින් මේවා පිළිබඳව තේරෙයි මේවා හදාගෙන යනකොට. ඊළඟට ප්‍රතිග්‍රාහකයා ඒ කියන්නේ ඒකෙන් කාටද ලාභය ලැබුණේ? අග්ගිවච්ඡගොත්ත සූත්‍රය ගත්තොත් රාහුලෝවාද සූත්‍රය, අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය කියවම මේ දෙකම අම්බලට්ටිකා නුවර රාහුල හාමුදුරුවෝ වැඩ හිටියා. ඒතකොට රාහුලෝවාද සූත්‍රය අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය කියව දේශයයි සහ ප්‍රතිග්‍රාහකයි දෙකම එකතු වෙලා නම හැදිලා තියෙනවා. එතකොට තමයි රාහුල වාද සූත්‍රය සහ අම්බලට්ටික රාහුල වාද සූත්‍රය වෙනස් වෙන්නේ නමින් අන්න එහෙම. ඒ ඒ ඒ ප්‍රදේශයේදී රාහුල හාමුදුරන්ට දේශනා කරපු රාහුල හාමුදුර ඊළඟට රාහුල හාමුදුරන්ට තමයි මේ මෙහි ප්‍රතිග්‍රාහකයා. ඒ කියන්නේ මේ ලාභය ලැබු කෙනා. සන්දක සූත්‍රයත් ඒ වගේ සූත්‍ර ධර්මයක්. ඊළඟට අර්ථය අනුව නම් යෙදලා තියෙන සූත්‍ර ගත්තොත් එහෙනම් මූලපරියාය සූත්‍රය, පරියාය ධර්මයන් පිළිබඳව, බය බහිරව සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය, අරිය පරිවේෂණ සූත්‍රයේ විශේෂයෙන් ගත්තොත් එහෙම ඒවා ඒ නමින්ම සඳහන් කරන්න පුළුවන් එහි අර්ථය තියෙන්නේ මොකක්ද කියලා. ඊළඟට ගුණවන්තභාවයේ එහි තියෙන ගුණයන් ගත්තොත් එහෙම සම්මා දිට්ඨි, පින්ඩපාත, පාරිශුද්ධ සූත්‍රය මේ මේ සූත්‍ර ගත්තාම එහි තියෙන ගුණයන් අනුව ඒ නම් යෙදලා තියෙනවා. ඉතින් ඒ විදිහටත් අපිට මේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර යෙදිලා තියෙන ආකාරය ගැන සඳහන් කරන්න පුළුවන්. මම මේ ඔක්කොම මේ කියන්නේ මේ පින්නන්ත අහෙත බොහොම කැමැත්තක් ඇති වෙන්න ඕනේ මේ සූත්‍ර ධර්ම හදාරන්න. ඒකයි අපි මේ පිළිබඳව මේ මතක් කරන්නේ. ලොකු කැමැත්තක් ඇති වෙන්න ඕනේ. මේකේ තියෙන මෙච්චර රසවන්ත භාවයක් වෙන විශේෂයෙන්ම අපි ඔය සඳහන් කරපු විදර්ශනාවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයේ එක එක විදිහට එක තැනක දේශනා කරලා තියෙන එකම කරුණ එක තැනක දේශනා කරලා තියෙන එක විදිහට තව තැනක දේශනා කරලා තියෙන තව විදිහකට. ඉතින් හැබැයි එකම කරුණ ඒක හොඳට තේරෙනවා. ඒ ඒ පුද්ගලයන් අනුව ඉදිරිපත් කරලා තියෙන ආකාරවල වෙනස්කම් තියෙනවා. සමහර තැන් ගැඹුරින්ම පටන් ගත්ත දේවල් සමහර තැන් සරලව පටන් අරන් තියෙනවා. හැබැයි කොහොම කරත් අන්තිමට එකම අර්ථයකට ලෝකයේ තියෙන සත්‍ය తත්වය තේරුම් කරවන්න තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි ධර්මය තියෙන්නේ. ඉතින් මූලිකව හදාරන කෙනෙකුට ඊටාම වටිනා මජ්ක්‍ධිම නිකාය හදාරීම ඒක ගැන අපි මේ තරම්ම නැවත නැවත මතක් කරන්නේ මෙහි තියෙන ඊටාමත්ම වටිනාකමක් තියෙන නිසාවෙන්. ඉතින් ආය මම කියන්නේ සූදානම් වෙන්න හෙට සිට ආරම්භ වෙන මේ ධර්මදේශනා මාලාව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න විශාල සූදානමක් ඇති කරගන්න කියන එක. ඊළඟට හරි අපූර්ව දේවල් තව අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. මෙහි තියෙන එක සූත්‍රයක් මට මතක් වුණා. මේ රට්ටපාල සූත්‍රය. ලෞකිකත්වය සහ ලෝකෝත්තර ස්වභාවයන් පිළිබඳ ලෝකෝත්තර සිතක් ඇති වෙච්ච කෙනෙක්ගේ සහ ලෞකිකත්වය අතර මරු පහරක් එල්ල කරන සූත්‍ර ධර්මයක්. මේවා ඇහෙනකොට තමන්ගේ ජීවිතයට මහා පණිවිඩ ලැබෙවි. ස්ත්‍රීන්ගේ ආභරණ කියලා කියන්නේ ලෝකයේ මිනිස්සු අදටත් අපේ පින්වත්නි වැඩිපුරම වටිනාකමක් ලබා දෙන දේවල්. පුරුෂ පක්ෂයේ පවා මේ ආභරණ වලට වැඩි වටිනාකමක් ලබා දෙන්නේ ස්ත්‍රිය දිනා ගැනීම සඳහා තියෙන වටිනම දේ තමයි ස්ත්‍රින්ගේ ආභරණ. ඉතින් මේ ආභරණ වලින් සැරසීගත් Tamanගේ ගිහි කල භාර්යාව ඉදිරියට පැමිණෙන හැටි. එතකොට ඇවිල්ලා මේ ස්වාමින්වහන්සේව නැවත ගිහි කරගන්න උත්සාහ කරන හැටි. ඒ තැන්වලදී නිග්‍රහ කරන ආකාරය මේ සියලු වස්තුව ගඟේ ගිහිල්ලා ගිල්ලන්න කියලා කියන විදිහ. ඊළඟට සියතුමාට හොයාගන්න බැරි වෙන හැටි ඉස්ලාම් පින්ඩපාත වැඩනකොට තමන්ගේ තමන්ගේම පුතා පින්ඩපාත වැඩනකොට හොයා අඳුරගන්න බැරි වෙන හැටි. ඉතින් මේ වගේ කෙනෙක් කියලා හිතන හැටි. ඊළඟට ඉඳුල් වෙච්ච පිළුණු වෙච්ච ආහාර පින්ඩපාතයට වන්දනකොට ඒ පිළිබඳව කෙරෙන කතා ප්‍රවෘත්ති මේවා අපිට චිත්‍ර මනෝ චිත්‍ර සකස් වෙන නිර්මාණ අපේ පින්නන්නේ මේක හරි වටිනවා එහෙම මම කියන්නේ දැන් මේ විදිහම තමයි අම්බලට්ටික රාහුලවත් සූත්‍රය ගත්තහම රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ධර්මය උගන්වන ආකාරය ගත්තහම ඒ ඈතින් බුදුරජාණන් වහන්සේ වඩිනකොට රාහුල හාමුදුරුවෝ පෑන් එලවලා තියලා ආසන පනවලා තියලා ඊට පස්සේ ඒ පෑන්වලා එලවලා තිබ්බ වාජනේ අරමුණු කරගෙන බොරු කියන කෙනාට තමන්ගේ ජීවිතේ පිරිහින හැටි දේශනා කරනකොට පුංචි ළමයෙකුට වගේ මහා අර්ථයක් තියෙන දේවල්. ඉතින් මේ මනෝචිත්ත හැදෙනවා. රටපාල සූත්‍රය ලෞකික ලෝකෝත්තර தত্ত্বය ඊ타මත්ම සියුම්ව අපිට තදින් දැනෙන්න හරි ඊටාම තදින් දැනෙන්න ඊටාම සියුම්ව ලෞකික ලෝකෝත්තර தත්වයන් සංසන්දනය කරන එහි වටිනාකම් පිළිබඳව සංසන්දනය කරන එක එක්කෙනාට එක එක්කෙනාට වටිනාකම් දැනෙන හැටි මේ ලෝකේ ආභරණ වලින් සැරසීගත් ස්ත්‍රියක් සහ ලෝකෝත්තර සිත් දෙක අතර ආභරණ වලින් සැරසීගත් ස්ත්‍රියක් කෙරෙහි සිතක් ඇති වෙන කැමැති සිත සහ ලෝකෝත්තර වශයෙන් කියන ධර්මතාවලට කැමැති වෙන සිත කියන ඒ පුද්ගලයන් දෙන්නෙක් තුළ ඇතිවන ඒ සිද්දකේ වෙනසේ තියෙන ගැඹුර ඒ කියන්නේ මේ එවැනි වස්තුන් සියල්ල අරගෙන මේවා අරගෙන ගිහිල්ලා ගඟ කොබල දාන්න ගිල්ලලා දාන්න මොකද මේවා නිසා තව බොහෝ දෙනෙක් වෙනසෙන්න පුළුවන් සසර දික් කරගන්න පුළුවන් සසර තියෙන භයානකම දැක්ක පුද්ගලයෙක් ස්ත්‍රී ආභරණ දෙහා දකින විදිහ ඊළඟට තමන්ගේ ඒ මරු පහරක් තියෙනවා අපේ පින්වත් නේ. අද ඇත්තට අද සමාජයට කොච්චර වටිනවද කියලා හිතෙනවා මට මේ දේවල්. බගනිවාදයෙන් කතා කරා කියලා. ඒ ස්ත්‍රිය කලන්තේ දාලා වැටෙනවා. බගනිවාදය කියලා කියන්නේ නැගණිය කියලා කතා කරා කියලා. මෙතන තියෙන මේ මහා පණිවිඩයක් මෙතන තියෙනවා. හරි? ඒ කියන්නේ තමන්ගේ ගිහි කල ස්වාමිදිනිය පැමිණෙනකොට තමන් ඉදිරියට නැගණියනි කියලා කතා කරනවා. නැගණියනි කියලා කතා කරපුවාම මේ ස්ත්‍රිය කලන්ත දාලා වැටෙනවා. ඒක දරා ගන්න බැරුව. එතකොට ස්වාමියා භාර්යාව අතර තිබිය යුතු අර්ථාන්විත සම්බන්ධතාවයක් එතනින් පෙන්නවා. අද භාර්යාවට සමහර වෙලාවට ගැඹුරු අර්ථයකින් නෙවෙයි ඇත්තටම ඒක විලාසිතාවක් වෙලා. සැබෑවටම තමන්ගේ භාර්යාව අම්මා වගේ සලකන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. නමුත් විලාසිතාවක් විදිහට අපේ ඇත්තෝ එහෙම අම්මා කියන හැඟීමක්වත් නැතුව නිකාං ඔය අම්මා අම්මා කියලා කතා කරන ස්වරූපයක් තියෙනවා. ඒකට ආදේශ කරගත්ත සුන්දර දරුවන්ගේ අම්මා කියලා කියන්න පුළුවන්. සැබෑ කතාව ඒක තමන්ගේ අම්මා නෙවෙයි. මොකද ඒ අතර තියෙන වෙනසක් තියෙනවා. නේද මේ දරුවන්ගේ අම්මා නැත්නම් දරුවාගේ නම කියලා අහවලාගේ අම්මා අන්න එහෙම ඒ හැම දෙයක්ම පටලවා ගන්නේ නැහැ. මොකද හැම දෙයක්ම ජීවිතේ ජීවත් කරනවා කියලා කියන්න පින්නත් නේ. හැඟීමටයි කතා කරන්න ඕනේ. අපේ හැඟීමයි අපි නිවන්න ඕනේ. ඒ හැඟීමත් එක්ක මේ තියෙන වචන වලට කිසි වටිනාකමක් නැහැ. ඒ වචනත් එක්ක අදාළ නියම අර්ථාන්විත හැඟීම නැත්තම්. ඒකින්ද අපි හැම වෙලෙම බලන්න ඕන අපි තුළ උපදින හැඟීම නිවැරදිද කියලා. ඉතින් ඒකින්ද නිවැරදි ධර්මානුකූල හැඟීම් ඇති කර ගැනීම සඳහා මෙවැනි සූත්‍ර ධර්ම වල තියෙන අන්තර්ගතයන් අපේ ජීවිතයට එකතු කර ගැනීම දැනගෙන එකතු කර ගැනීම ඉතාමත්ම ලොකු වටිනාකමකින් ඉතාමත්ම ලොකු වටිනාකමකින් යුක්ත වෙනවා. ඉතින් ඒ වගේ තමයි පරමත ධර්මයෙන් විසඳාලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේ සූත්‍ර ධර්ම තමයි අග්ගිවච්ඡගොත්ත සූත්‍රය. එතකොට බ්‍රහ්මනිමත්ත්‍ය සූත්‍රය, චූලමාලුම්ක සූත්‍රය වැනි සූත්‍ර ධර්ම පරමත විසඳාලීම සඳහා බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්ම චූලමාලුන්ක්‍ය ස්වාමීන් වහන්සේ සඳහන් කරන මට ප්‍රශ්න 10ක් තියෙනවා මේ තියෙන ප්‍රශ්න 10ට මට උත්තර හම්බුනේ නැත්නම් මං සිවුරු ඇරලා පලා යනවා කියලා. ඉතින් ශස්ත්‍රකෝ ලෝකෝ අස්සකෝ ලෝකෝ අන්තවා අනන්තවා මේ වගේ තිබුණ ගැටලු සංජීවං සං ශරීරං අඤ්ඤ ජීවං අඤ්ඤ ශරීරං මේවා මේවාට සම්පූර්ණ විසඳුමක් සොයා ගැනීම සඳහා ඉදිරිපත් කරපු ගැටලු 10ට හරි විසඳුමක් නොලැබුණොත් මම මේ සීවරය අතහැරලා දාලා පලා යනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේවට පැහැදිලිවම ගත්තොත් එහෙම මේ මහා තණ්හා සංකේ සූත්‍රය ගත්තහම මේ භවයෙන් භවයට අදත් තියෙන ප්‍රශ්නනේ. භවයෙන් භවයට ගමන් කරන විඥානයක් තිබේද? ඉතින් එහෙම තියෙනවා කියලා බොහෝ දෙනා තර්ක කරනවා. එහෙම නැති වෙන්න බෑනේ. කවුද ඒතකොට මේ කර්මය ගෙවන කෙනා? කවුද මේ පුද්ගලයේ සත්වයේ පුද්ගලයේ කියලා නැත්තම් මෙතන වෙන්නේ මොකක්ද? කර්මය පරිසම් දෙන්නේ කාටද? ඒ වගේ ප්‍රශ්න තියාගෙන ඒ ප්‍රශ්න විසඳාගන්නේ නැතුව විමසන්නේ නැතුව බොහෝ දෙනෙක් ලත වෙනවා. ඉතින් ඒවා ඔක්කොටම උත්තර මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ධර්ම වල තියෙනවා. මොකද එදත් තිබ්බ ප්‍රශ්න විසඳන්නයි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ. එදා කාලෙත් තිබුණ ගැටලු විසඳාලන්න තමයි බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්න පින්නත්. එතකොට එහෙම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට ඒ විදිහට පහළ වෙනකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ කාලයේ තිබ්බ ගැටලු තවත් තියාගෙන ඉන්නේ නැතුව මේ සූත්‍ර ධර්ම හදාරලා ඒවා විසඳන්න. මේ සූත්‍ර ධර්ම හරියට හදාරුවොත් ඔය හැම දෙයකටම විසඳුම් තියෙනවා. අදත් පහ පුදුම කතා පුදුමම කතා කියනවා. මේ විදුලි පංකා දිහා බලාගෙන ධර්මය අවබෝධ කරා කියනවා මේ වගේ මේ මහ පුදුම දේවල් ඒවා. ඉතින් අහගෙන ඉන්න මිනිස්සුත් කියනවා ඒක සද්දයක් දිහා එක දිගට හිත යොමු කරගෙන හිටියොත් එහෙම ධර්මය අවබෝධ වෙනවලු. සංඥා නිරෝධයටපත් වෙනවලු. මන් දන්නේ මේවා කොයි පැත්තකින් එනේවද කියලා. අඳුරු පසුබිමක් අඳුරු පසුබිමක් ලැබුණොත් එහෙම භාවනාවකදී ඒ වෙලාවේ නිවනට තියෙන කැමැත්තත් අතහරින්න කියනවා හිතලම එහෙම වුණ ගමන් ඒ අඳුරු පසුබිම එක දිගට තිබුණා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණොත් එහෙම මේ සෝවන් වුණා කියනවා. කිසිම පදනමක් නැතුව අපේ පින්නත් මේ කිසිම පදනමක් නැතුව එකකට එකක් එකකට එකක් ගැළපීලා තියෙන අපූර්ව ධර්මය. එකකට එකක් ගැළපීලා තියෙන බව මේ සූත්‍ර දේශනා මාලාව හදාරනකොට මේ පින්වන්ත අයට තේරෙවි. කොච්චර ගැළපීලා තියෙනවද කියලා. එතකොට හේතුඵල ධමයක් කියන එක එහි පස්සික ගුණයෙන් යුක්ත ධර්මය කියන එක ගැන මනා වැටහීමක් සූත්‍ර ධර්ම හදාරනකොට එනවා. ඉතින් අන්න ඒ ඉතින් අන්න ඒ ස්වභාවය අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ධර්මය තුලින් ලබාගත හැකි ඉහළම පන්නරය ලබා ගන්නද කල යුතු සියලුම දේ සිද්ධ කරන්න උවමනාවක් තියෙන අයට පුළුවන්කම තියෙනවා ජීවිතය ඉහළම මානසිකත්වයක් ඇති කරගන්න අවශ්‍ය කරන ධර්ම කරුණු එකිනෙක එකිනෙක එකිනෙක Tamanට එකතු කරගන්න. අනිත් එක තමයි අපේ පින්වත්නි අපිට ධර්මය වැටහෙන්න එක එක්කෙනාට එක එක්කෙනාට තියෙන ක්‍රමවේද වලත් පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ කෙනෙකුට අපි හිතමු කෙනෙකුට පිළිකුල් ස්වභාවය මූලික කරගෙන ඉදිරියට තමන්ගේ සිතේ තියෙන කෙලෙස් ධර්මයන් අයින් කරන්න පුළුවන්කම තියෙද්දී තවත් කෙනෙකුට ධාතු මනසිකාරය තුලින් ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒකනේ සූචිකත්වයක් තියෙනවා. මේ සංසාරික ජීවිතයේ මේ මානසිකාරයන් සකස් වෙලා තියෙන ආකාරය. එහෙම තියෙදි තවත් කෙනෙකුට වේදනානුපස්සනාවට හිත යොමු කරලා තමන්ගේ ධර්ම අවබෝධයට යන්න පුළුවන්කම තියෙද්දී තවත් කෙනෙකුට චිත්තානුපස්සනාවට තවත් කෙනෙකුට ධම්මානුපස්සනාවට ඒ විදිහට. එතකොට මේ සූත්‍ර ධර්ම වලත් එහෙමයි. කෙනෙකුට සබ්බාස සූත්‍රය ඊටාම ප්‍රිය වෙන අතර කෙනෙකුට සබ්බාස සූත්‍රය ප්‍රිය වෙන්නේ නැහැ. කෙනෙකුට සම්මාදිට්ඨි සූත්‍රය ඊටාම ප්‍රිය වෙන අතර ඒ සම්මාදිට්ඨි සූත්‍රය තුළ තියෙන ක්‍රමවේදය එයාට හදාරන්න ගොඩාක් පහසුකම් තියෙනවා. එයාට බොහොම ආසයි වෙනවා. එහෙම ඇවිල්ලා අපිට කියලාත් තියෙනවා සමහර අය. අනේ හාමුදුරනේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් මම බණ ඇහුවා පුදුම ආසාවක් මට ඇති වෙන්නේ. පුදුම කැමැත්තක් ඇති වෙන්නේ. ඉතින් ඒකින්ද ඒ අනුව ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන කාරණා ටික තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් සබ්බාසව සූත්‍රයේ තියෙන කාරණා ටික විතරක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් මොකද්ද සියලු ආශ්‍රවයන් දුරු කරන පරියාය මම දේශනා කරනවා. සල්ලේක සූත්‍රයේ තියෙන කාරණා ටික. ආය මොනවද? හිතක ඇතිවිය හැකි සියලු අකුසලයන් මෙන්න මේ අකුසලයන් ටික. ඒ අකුසලයන් වලට සියලුම විරුද්ධ හිතක ඇතිවිය හැකි සියලු අකුසලයන් මේ කාරණා ටික. ඒ අකුසලයන් වලට ප්‍රතිවිරුද්ධ කුසලයන් ටික මේ ටික. ඒ කුසලයක් එක්ක නිවන දක්වා තමන්ගේ හිත අරගෙන යන ගමන කියනවා මොකේද මෙන්න මේ කියන සල්ලෙක් සූත්‍රය. එතකොට ඒ ඒ එක පැත්තකින් එද්දී අපි දැන්ට මොහොතකට කලින් කතා කරපු රතවේද සූත්‍රයත් එහෙමයි. සීලය කැඩෙන තැනක තියෙන සීලය අධිකව කැඩෙන තැනක තියෙන సంతානයක් කවදාකවත් සීලය නොකැඩෙන සම්පූර්ණයෙන්ම සත්‍ය අවබෝධ කරලා ශාන්තභාවයට පත්වෙන ගමන පිළිබඳව එකකට එකක් ගලපගෙන ගලපගෙන යන හැටි. ඒ තියෙන අපූර්වත්වයක් තියෙනවානේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය දක්වාම වේ, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය දක්වාම වේ. නමුත් සීල විසුද්ධිය නිවන දක්වාම වේ. සීල විසුද්ධිය පුරන්නේ චිත්ත විසුද්ධිය අරමුණු කරගෙන නෙවෙයි. සීල විසුද්ධිය තියෙනවා අනිවාර්යයෙන්ම නිර්වාණ සාන්තිය දක්වාම. ඉතින් එහෙම මේ ක්‍රමවේදයන් මේ පරයාය ධර්මයන් මහා පුදුම පරයාය ධර්මයන් Taman තේරෙයි. එකකට එකක් එකකට ගැළපේ මෙවැනි සූත්‍ර ධර්මයන් බොහෝමයක් සාකච්ඡා කිරීමේ තියෙන වටිනාකම තමයි මේ හැම සූත්‍ර ධර්මයක් තුලම තියෙන අන්තර්ගතය ගත්තොත් එහෙම එකම දෙයක්. ඒ තමයි පංච උපාදානස්කන්ධයේහි ත්‍රිලක්ෂණය නැත්නම් ජීවිතයේ සත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ධර්ම කරුණු ක්‍රමානුකූලව එක පැත්තකින් තමන්ගේ ඉස්සෙල්ලාම තියෙන මේ ඕලාරික தත්ත්වයේ තියෙන මහ ඝන තද ස්වභාවයේ තියෙන කෙලෙස් ධර්මයන් ක්‍රමානුකූලව සියුම් බවට පත් කරගෙන ඉදිරියට යන ක්‍රමානුකූල ක්‍රමවේදයක් හැම සූත්‍ර ධර්මයකම තියෙනවා. ඉතින් අපිට මොන තරම් ලාභයක්ද මොන තරම් ලාභයක්ද මේ ලැබිලා තියෙන්නේ කියලා සතුටු වෙන්න ඕනේ. මෙවැනි උත්තම දේශනා අපිට මේ වචන මාත්‍රය ඇහිම පවා කොච්චර ලාභයක්ද? සංසාරික ජීවිතයේ මනුස්සත්වය කියන එක තාම දුර්ලභ කාරණාවක්. ඒ මනුස්ස මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියටත් වැඩිය දුර්ලභයි එහෙමනම්. ඒක ධර්ම ශ්‍රවණය කියන එක කොච්චර දුර්ලභද? බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා තියෙන කාලෙක ජීවමානව මේ වෙනකොට අපිට තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් සරියුත් මහරහතන් වහන්සේගේ පරපුර වාචෝද්ගතව අරගෙන ආපු ධර්මයක් විදිහටයි ප්‍රථම සංගායනාවෙන් පස්සේ මේ විදිහට එතනින් පස්සේ මේ මජ්ක්‍ධිම නිකාය වාචෝද්ගතව සරියුත් මහරහතන් වහන්සේගේ පරපුර අරගෙන ආපු විදිහටයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. ඉතින් මම මේ කාරණාවත් කිව්වේ අපිට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්මයක් ඇහෙනකොට අනුබුදු හිමියන් වගේ හිතට දැනෙන සරියුත් මහරහතන් වහන්සේගේ පරපුරෙන් වචනයෙන් වචනයට කටපාඩමින් අරගෙන එන්න මොන තරම්නම් කැපකිරීමක් සිද්ධ කරන්න ඇද්ද කියලා අපි දන්නවනේ දුර්භික්ෂ කාලවල ලංකාවේ හිටපු රහතන් වහන්සේලා වැඩ හිටපු රහතන් වහන්සේලා දුර්භික්ෂ කාලවල ගස්වල පොතු ආහාරයට ගනිමින් මේ ධර්මයේ විනාශ වෙන්න නොදී ආරක්ෂා කරගත් බව මූලාශ්‍රවල සඳහන් වෙනවා ඉතින් අපේ ළඟට මේ බණ ටික ඇහෙනකොට අපිට හිතෙන්නේ සුන්දරයි සුවයි මధుරයි කියලා ධර්මය ගැනත් අපේ පින්නත්. නමුත් මහා බෝධිසත්ව චරිතය ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ කැපකිරීම මේ මගේ කනට ඇහෙන මේ ධර්ම පදයක් පිටිපස්සේ මහා ඛේදනීය කැපකිරීමක් තියෙනවා ඛේදවාචකයක් තියෙනවා. ඒ ඛේදනීය කැපකිරීම තමයි මගේ කනට අද මේ ධර්මය ඇහෙන්න අවශ්‍ය කරන පසුබිම අවශ්‍ය කරන ඒ ධර්මයේ පිළිබඳ ආරක්ෂාව ඒක පවත්වාගෙන එන්න මගේ කනට ඇහෙන්න මට උරුම කරලා දෙන්න ගත්ත උත්සාහය එහෙනම් මමත් එවැනි උත්සාහයක් මේ මගේ අතට හම්බෙච්ච උරුමය අන් අයට උරුම කරන්න මගේ මට ලැබිච්ච උරුමය අන් අයට උරුම කරන්න මගේ යම්කිසි යුතුයකමක් තියෙනවා අන්න ඒ බව අපි මතක තියාගෙන වික්ත විනීත විශාරද බහුසුත මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙච්ච යමක් තියෙනවා නම් සිවණක් පිරිස විදිහට අපි අන්න එතෙන්ට අපේ මානසිකත්වය වර්ධනය කරගන්න ඕනේ මගේ ජීවිතය සාර්ථක කරගන්නවා වගේම මෙවැනි උතුම් ධර්මය ආරක්ෂා කොට රැකලා අන් අයට සුරක්ෂිත කොට ලබා දීමේ වගකීම අපි හැමෝටම තියෙන බෞද්ධ විදිහට ඒක මහා පිනක් පින්නත් නේ. ඒක නිසාවෙන් එවැනි தත්වයකටපත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා හැම දිනකටම මේ සූත්‍ර ධර්ම හදාරලා තමන්ගේ ජීවිතයට ඒ කරුණු එකතු කරගෙන තමන්ගේ ජීවිතය තුලින් ඒ කරුණු දැකලා තමන්ගේ ජීවිතය තුලින් ඒ කරුණු දැකලා කොහොමද ධර්මය අවබෝධ කරන්නේ කියලා තේරුම් අරගෙන ධර්මය අවබෝධ කර ගැනීමෙන් සියලු කෙලෙස් දුරු කර ගැනීමෙන් චිත්තසංතානවල බුරබුරා නැගෙන මහා දුක්ඛ ස්කන්ධයන් මහා ගිනි නිවාගෙන මේ ජීවිතය සුරක්ෂිත කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ හඳුන්වා දීම අපේ අපිව පොළඹවනවා පින්වත් මේ සූත්‍ර හදාරන්නට එහි පසුබිම තමයි හඳුන්වා දීම කියලා කියන්නේ. ඒකයි අපි මේ හඳුන්වා දීම් සැරෙන් සැරේ සැරෙන් සැරේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සියල්ල සිද්ධ කරන්න මම කිව්වා ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි අපිට ධර්මය රැකලා දුන්න ඒ සිව්වණක් පිරිස පමණක් නෙවෙයි අපේ පින්වත්නි මේ තාක්ෂණික